duga waragina bayak magufura digen gosfe bahuri waragina bayak engam tauhid ge තිම්බෑන් කුර එබ්බෑමී අස්මා වස් සිෆාත් අල්ලාහ් සුබ්හානහු තාලාගේ අස්මා වස් සිෆාතන් ඊමාමු තවහීදුග තිම්බෑන් කුර එබ්බෑ එම අලකොණ මෙන් වරබ්බඩ දෙන ගන්න ජිහේන ඒ අකීදා රංගල කුරන් එබජිහේ ඒක මච්ච බිනා කුර අමල තසොහවාන අකීදා නොබයක අමල තක සොහනවාන අමල තක සොහනවාන ඒ අල්ලාහ්ගේ සිෆාතුන් තකා බෙහෙ ගොතුන් ඒරුන් අලකොණ මෙන්න රංගලබ්බුන වේනි අලකොණ මෙන් මිදිනගෙන් ෆිකම් ගවානම් එහෙන්නුනේ අලකොණ මෙන් නබ්බුන වේනි නුබෑකෝ නොබෑකොප්පුන වේන ඒ දීනුගේ එව්වස් මස්සලේ ඉල්මකා නුලා එව්වස් මිහකු අනකවගාතු ගබුන ගෙන්නුවාන ඒ වරබ්බොඩු ෆාෆෙන් ඒ වරබ්බොඩු ෆාෆෙන් ඒ දීනුගේ එව්වස් මස්සලේ ખાસකම් අල්ලාහ බෙහෙ ගොතුම් ખાસකම් අල්ලාහ බෙහෙ ගොතුම් එච්චකේ මිහු ගාතු ගබුන ගෙන්නුවාන ෆුරිහම ඉල්මු යගින් කමා කෝ එනගේ හිතු ගන්න තීහෙ එහෙන් නුනිය නවරබ්බොඩු අසාබෙන් අල්ලාහ දෙවාන අල්ලාහ බෙහෙ ගොතුම් එන නුදන්න එච්චපුන ෆියා නුදන්න එච්චපුන ෆියා හැම එමවලු මාතු හුරගෙන් එන එච්චකේ පුනන් ජේනි adi දීනුගේ එවස් මස්සලයකා බෙහෙගොතොම් වෙස් තිමාය රංගලන් නේගේ එච්චෙන් හැම හොගා තුගුණ දිනුම කී එයි වරබ්බඩු ෆාෆෙන් එයි ගියාමෙද්ද හොග නරකයාගේ මීහාගේ තම්මති ෆෙතුරුන් එයි තම්මති ෆෙතුරුන් එයි එහෙන් කම් මේ මාලුමාතන් අලගොන්න උගෙනෙන් එවජිහෙ අල්ලාහ් සුබ්හානහු වතාලා බෙහෙගොතුම් කීර්ති කුර්ආනා රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ සුන්නතුගා සාබිතුවෙන් ඇස්වවා මාලුමාතන් අලගොන්න උගෙනෙන් එවජිහෙ උගෙනෙන් එවජිහෙ ගොතුම් කලංගි සිෆහුල් තකා බෙහෙගොතුම් යති mi babugan bayan begamani isbatul mashiati wal iradati lillahi subhanahu mashiata irada Allah subhanahu wa ta'ala sabit kuro mashiata irada mashiata ki hama edu edi wodigatun irada hama emmane mashiata iradata Allah edi wodigennemu ei ege murada ki ei kurido bayan ko famane mashiya behigen wanwata irada behigen wade ba ei kauniya ya shar'iyya ei ege wahakata mi babugas mi annani وقوله الله سبحانه وتعالى وحي ربني ولولا إذ دخلت جنتك قلت ما شاء الله لا قوة إلا بالله mi ayatuga mi kahf baga kahf suratuga bayan vegen wa mi bagicha geveri bagicha geveri mina dem bagicha ga huriha me wa ta ka huriha bawate ge me wa tan ena barabaran beli enabunani badala hade mi bagicha hala kolle ben hama evs farate nete ehari itkom hedi la foi bagicha meena aneddo anekaku meena meena gara hama itteriya meena bunna kadeti ko tabboda averenu are allah de wafani mata shukru ada kurar miko tengena nasiha itteri ehennama wis meena kumeka sallahu gani mata ka shukran adannu kuri erre naguroliyan as muli bagicha fundu fundu kolle as aneddo meena ayargo bagicha mi ati muli fundu fundu wegen gossa hindu na dirawegen halakak gowa adu minan mi uni minage rahmatirya rahmatirya mi dannawani wala ula iz dakhalta jannatak kale kale ge bagicha wan hindu kale mihen nubuni kivegen heyye masha allah allah irada koravi gotemi allah irada koravi gotemi mi gotar riti ko bagicha hedila famiotu nalako min nalakum mi bagicha hedilaf otum mi Allah irada kurab bigote la quwwata illa billah bas arab bar nete Allah ge hadratum fiyawa mi gota ki behe numuni එකොතක් කලේ පුනි නමය එහෙන් නමස් කලේ බොඩ ආයවේ ගතිය වදේපා අමිතනුගේ මේ ආයතුක සල්ලාහ් වේ බයන් කරබනේ කලාංග මශියත පුල ඒ මාෂා අල්ලාහ් අල්ලාහ් ඉරාද කරවි ගොතේමි අල්ලාහ් ඉරාද කරවි ගොතේ ඒ මශියත යති සාබිත වේ ෆේතාංග අල්ලාහ් ඉරාද කරවි ඒ බගීචා ඒ ගොතවුමා අදි බගීචා රංගලන් වන්ගේ රංගලවුම රංගලන් ඔතුමබ්බස් අල්ලාහ් ඉරාද කරවි අදි ඒන ඉපද බස්තකේ බේනම් කුරි බේනුම් කුරිමෙනගේ එෆද බස්තකිනගේ දුලුම් බේරවීම ඒ බගීචා හලාකු මං ඉරාදා කුරවිය සම අල්ලාහ් සුබ්හානහු වතාලා ඒ බගීචා හලාකු මං ඉරාදා කුරවිය සම අල්ලාහ් සුබ්හානහු වතාලා මිතාංග ඉරාදා සාබිත වෙන් එවනේ අනින් ආයතක අල්ලාහ් කරන වලව් ෂා අල්ලාහ් මා කතතලු වලාකින් අල්ලාහ් යෆ්අලු මා යුරීද් අල්ලාහ් ඉරාදා කුරවිනම එමිහුන් හංගුරාමෙන් නුකුරීහේ කමක අල්ලාහ් ඉරාදා කුරවි ගොතකන් කලයන් කන්ත කුරබ්බයි ඉරාදා කුරවි ගොතක කන්ත කුරබ්බයි එමස්සලෙන් නුන් එයි කියේ කොම්මෙන් හුරිහා කමරන් ගලබුමේ නුබෑකොල් වෙසම කශීගන්නේ අල්ලාහ් ඉරාද කරබි ගොතහ කන්තක් කරබාන ඒක මානේ කී එමිහුන් එහන් කුරාම කරුන් එරංගල කමෙන් නුම් තායි රංගල කමෙන් නුම් එයි කී එහන් කුරාම කරුන් එයි කුරීග නබී බේ කොල්න ෆහු කම ඉස්තහුන් අරාරම් බේ ඉඛ්තිලාෆ් හන් කුරාම එයි ෆෙරි මිස්තහුන් අල්ලාහ් හෙදි ගොඩ ගන්නවා නම අනේ බෙන් ආයතහුගේ පුරි මිස්තහුන් එන් උම්මතකන් අල්ලාහ් හෙද්දෙවිහේ එබ්බහීම් හුස් මුමිනුන්ගේ ගොතුග අල්ලාහ් හෙද්දෙවිහේ අල්ලාහ් ඉරාද කරබාන ඒකම කේ ගොතකන් අල්ලාහ් නහද්දවයි මේ ආයතක අල්ලාහ් කරන අල්ලාහ් ඉරාද කරන මේ හුඟක් එක කොන එක හඟුරාම කොන නූලුනී ය හඟුරාම කරම කිනු බෑකම එහෙන් නබස් අල්ලාහ් ඉරාද කරබා ගොතක කලයන් කන්තක් කරබේ ඒ ඉරාද කවුනිය ඒ ඉරාද කවුනිය ඒ ලාසිමන්නු රංගල කන්තත් තකබුම හුරිහා කම් රංගලුම ඒක තෙර රංගල කන්තත් ගන්න බෑ කන්තත් තක දාන ඉරාද කවුනියගේ තෙරේ එකම ඉරාද ශරීයාගේ තෙරේ දාන හුස් රංගල කන්තත් ඒගේ තෙරේ කො මෙහෙම් වුම ලාසිමන්නු උඹස කරීගෙබ්බේ නූම් වෙස කරීගෙබ්බේ අනෙන් ආයතක අල්ලාහ් කරන්නේ උහිල්ලත ලකුම් බහීමතුල් අන්ආම් ඉල්ලා මා යුත්ලා අලයිකුම් ගයිර මුහිල්ලිස් සයිදි ව අන්තුම් හුරුම් ඉන්නල්ලාහ යහ්කුමු මා යුරීද් හම තියබෑ මීහුන් නම් හලාල් කරවිගන්නේ වනි බහීමතුල් අන්ආම් නඅම් සූෆිතා ඉල්ලා මා යුත්ලා අලයිකුම් තියබෑ මීහුන් මච්ච මි කියවේ ජහයිවාන තම් මෙනුවි ඒ ජනවාර්තක මස් කියමු හරාම තියබෑ මීහුන් එදෙන් ෆහම් අල්ලාහ් අනෙන් ආයතක බයන් කරවි ඒ හරාම් කරයිෆාවා හයිවාන්තා දැන් අල්ලාහ් කරන ගෛර මහිල්ලි සයිදි වන්තුම් හුරුම් ඒ තිබෑමීහුන් ඉහ්රාම් බඳගෙන් තිබේ හාලුග ශිකාර කුරුම් පියවා ශිකාරෙන් හුද්දෙන් නුනේ ඒ නාම් සූෆිතත් තිබෑමීහුන් නම් හුද්දේ කමකු ඉහ්රාම් ග හාලතුක ඒ චි ශිකාර කුරුමන් හුද්දෙන් නුනේ තිබෑමීහුනක ඉන්න අල්ලාහ් යහ්කුමු මා යුරීද අල්ලාහ් ඉරාද කුරබ්බා ගොතක නියා කුරබ්බයි අල්ලාහ් ඉරාද කුරබ්බා ගොතක නියා කුරබ්බයි ඒ දුනියේක මිකායනාතුක මිහිඟා හුරිහා කමෙන් අල්ලාහ්ගේ ඉරාදාගේ දශුන් හිඟා කන්තත්තන් එයි ekalaange mashiyatu fula khilaafa kan waan eddes kame tanakan azaben ayakas kofaen ayakas bayakan haalejje hunas musibatejje hunas mi huriha kamen allah ge irada pulun annakan tattan allah ge irada pulun adi etabbayak marwegen musibatu gadiya bin helumen asin etabbayak kundu kundu halaak wegen diyakas allah ge mashiyatu mashiyatu ge darun ei දැන් මිසාලක මිහුන ශක්වාය වෙස්නු කරවෙන අල්ලාහ් සුබ්හානහු තාලා න්‍යායක ඒකනාගේ වෙස් බයක අනියාවරි ගොඩිනු ගන්නවා අනියාවරි වඩන ගන්නවාන බයකන් අමිල්ල අතුම්ෆාන් කුරවේ කමෙග්ගේ සබබුන් අල්ලාහ් හාලෙ බදල කුරබනි බයගේ හාරිත බදල කුරවනි සාලකත් තනක බොඩු මුසීබාතෙන් අයි බොඩු කාරිසායෙන් අයි හාලුගේ ජෙහුනි යතබ්බා වරමි හොන මුස්ලිමුන් නම් මිසාලක දැන් මිහුන් විශ්නාගනවා නේ මුස්ලිමුන් නේ මිහුන්න කීවේ හේජෙහෙන් වි අල්ලාහ්ගේ හදරත අර මුස්ලිමුන්ගේ තෙරේගේ බෝලේ අදී අල්ලාහ් මා කෝෆා ඉස්සෝට ගන්නවා මිහුන් වෙස් කාෆරුන් නපුර බොඩා කාෆරුන් නවර බඩන් අල්ලාහ් කෝ ෆයිසෝට ගන්නවා මිහුන් TBS මුස්ලිමුගේ තෙරේ ගයේ අල්ලාහ් කීත කුර්ආන ගවේ කරබන් ඉන්න අල්ලාහ් ලා යුගයිරු මා බිකවුමින් hatta yughayyiru ma bi anfusihim Allah bayge halate badalen nukurwane e eh, bayko amillan ekam eh, badal ko fumaddande bayko mihunge halate badal kurima den Allah subhanahu wa taala badal kurwane එහෙනම් කොහොමද සාක් සුනාමියන් අයකස් අදී බොඩු වින් හෙලෙමෙන් අයකස් උඩුන් හිලාගේ වාර බයිගේ මච්චන් අල්ලාහ් වෙස්සෙවියකස් එකලාගේ මශියතුගේ දරුන් හුරියාකම කරවනේ එකලාගේ ඉරාදා ෆුලගේ දරුන් ඉරාදා කවුනියයි ඉරාදා කවුනියා الله يقرون وقوله فمن يرد الله أن يهديه يشرح صدره للإسلام ومن يرد أن يضله يجعل صدره ضيقا حرجا كأنما يصعد في السماء الله يقولون الله إرادة كربا في نما الله إرادة كربا فيا أن يهديه ميهك الله ميهك هداية دك من إرادة كربا فيا يشرح صدره للإسلام إنك هين إسلام كمان هلو بارد وانه الله ميهك هداية دك من إدي إدي ودي كنا فيا إرادة كربا فيا إنك هين هلو بارد وانه هداية قابل إتشي كتو كلبا مراد هيكو بقى برفسيهم بسنينه වර ෆසියන් විසෙනම නුබෑකොන් උලේ මිහාසෙනන් හිදායිල්ලි වෙන්වීම එඹුර ගන්නා නේන ama eh, rangal tanakan ina demu kashigen eh, be rangal darusakat demu misalaka gos isan ishi innane kommes kamen allah medur qur'ane enan hidayat dakkawan adiye gote enage hin innane huluifa war fasiyam visna ganawen war fasiyam visna ganawen e allah subhanahu wa taala mihakan hidayat dakkawan irada qur'afiya enage hin huluwale devane hidayatat taka islam kawattaka demme ati waman yuridu an yudhillahu adi allah subhanahu wa taala emihakum magfurduman irada qur'afiya yaj'al sadrahu dayyqan ඒනගේ හින් අල්ලාහ් සුබ්හාන තාලා නුතනවස් කොල්ලවය නුතනවස් කොල්ලවය සදරහු දයිකන් හරජන් දති කොල්ලවය කන්නමා යස්සඅදු ෆිස් සමායන උඩන් අරාමියක පදා උඩන් අරායරුග මියන් එවාගොයි හිතන් එවාගොයි ෆිතෙන් දායරුග එවා ෆදන් ඒනබ්බෙගෙන් දේ එවගුත අල්ලාහ් සුබ්හාන තාලා මියක මග්ෆරදම ඉරාද කරවැෆිය මුරාදකි අල්ලාහ් මග්ෆරදම ඉරාද කරවැෆිය කිතම්මෙ මියහ කිතම්මෙ නසේහතෙ දිනකස් එහිතකන් අසරෙව්ස් කොන්නුලාන බෙදිෆෙන්නානේ ඒ අල්ලාහ් එදි වඩනු ගන්නවා අදිනම් හිදායත අල්ලාහ් එදි වඩනු ගන්නවා හිදායතක අල්ලාහ් මියකන් හිදායතෙන් ඉරාද කරවා ෆිය මියක ගෙහින් අල්ලාහ් උළු බෑදවන් ඒ ඉරාදා ශර්ඊයා දෙමෙනන් ඉරාදා කවුනියා ඉරාදා කවුනියා ඉරාදා ශර්ඊයා මි අල්ලාහ් සුබ්හානහු තාලා එදි වඩි ගන්නවා හුරි හැමෙන් හිදායත් ලියුමා එහෙන්නම බයෙන් මිහුනන් අල්ලාහ් හිදායත් දෙක්කේවි බයෙන් මිහුන්ගේ හිට්ටන් අල්ලාහ් සුබ්හානහු තාලා ඉස්ලාම් දිනට්ටකා හුළු බෑර දෙවි අදි මිහුන්ගේ තර මදු බයක් ගින මිහුන් දු කොල්ලවා හෙවනි ta'ala islam din attaka hulu bare devvi adi mi hunge teram madu bayak gina mi hundu kolla bahwani maghfuratu mege teram irada kauniya إثبات محبة الله ومودته لأوليائه على ما يليق بجلاله الله سبحانه وتعالى قال لوبي كلانge hamdardi ekalaange waliwerinna saabitu kurun ei ekalaange zaata fula ekashigam wa gotaka allah lo bi wodi gannawa e sifa fule allah ge ama sifa fule ekalaange e algon men qabul kuran jene iman wan jene allah lo bi wodi gannawa බයෙන් අලොන්දක එයි එකලාංග වලී වෙරින් එයි එකලාංග වලී වෙරින් අල්ලාහ් සුබ්හාන වතාලා බිම්මති එකලාංග අලකු දෙක ලෝබි වඩ ගන්නවා ෆියා එකලාංග ඊලාන කරව උඩුග උඩුග එකලාංග ඊලාන කරව ජිබ්‍රීල් ගේ ෆානන් එමෙ හොරතම ජිබ්‍රීල් ගේ ෆානන් අල්ලාහ් ඊලාන කරවාන ඒ ජිබ්‍රීලේ මිවෙනි මීහකු දෙක තිමන් අල්ලාහ් ලෝබි වඩ ගන්නවා ෆීනේ එහෙම කලේ ගේ ෆානස් ලෝබි වඩ ලෝබි වඩ ගන්නවා ඒ හින්දු ජිබ්‍රීල් අලයිහිස්ලාම් එමීහකු දෙක ලෝබි වඩ ගන්නවා අද ජිබ්‍රීල් අලයිහිස්ලාම් උඩු තකුග ඊලාන කරවානේ muriha urtahuga ahlu geringe terega Allah subhanahu wa taala miweni alaku deke lobi odega nafiye ehen kamati ba mihmas ena deke lobi ware muriha malaike be kanmas ena deke lobi den Allah subhanahu wa taala bimmatige miistahuga hittahuga tawfiqul abwana miistakunga fahu ena deke lobi wane miistahuga terega si ihtiram libigenwa bay mihege gotuga ena vegen daane ekam mihum mi balani hen gota kare miistahuga ruhun hodan ulagen fahu mihum garuhum basum libe අල්ලාහ් නුරු සාෆස් මිස්තහුගේ රුහුන් එන හොදන් එබල් ඒකමකු අල්ලාහ්ගේ රුහුන් හොදමට්ට කාමිහක මසහි කොෆියා මිස්තහුගේ රුහුන් වසබලිබේ මිස්තහුගේ රුහුන් වසබලිබේ එන්නමස් ගිනමිහුන් මසහි කරන්නේ මිස්තහුගේ රුහුන් හොදා අල්ලාහ් නුරු සාෆස් අල්ලාහ් නුරු සාෆස් මිස්තහුගේ රුහුන් හොදා දීන සුන්නතන් අමල මිනුකර වෙන කීවෙක මීහකු කොෆානේ මලාමා තකබ්බිරුන් ගේ මිහුන් කියාෆාන එච්චි සබ්බිරුන් sunnatan min ulana allah nur saafi mistakun russa masahi qurani ehen namais allah russafiya mistakun gen ruhu makan bas balan la allah russafiya kum mes duhen annan mistakun mes ena gamach ruhe genda mistakun mes ruhe genda duhen annan ei allah subhanahu wa taala ge tawfiqen ei allah mi khudake lo biyo jiya ama yaginum bas එම්මෙන් වෙස් මිහුරිහා එම්මෙන් එමිහකු දෙක ලෝබි වාන අල්ලාහගේ ලෝබි බවේ අල්ලාහගේ ලෝබි එයි අල්ලාහ සුබ්හානහු වතාලා ලෝබි වුන් එකලංග අලා දෙක එයි එකලංග අලුන්ගේ තරම් වලි වෙරින් එයි තක්වා වෙරින් එමිහුන් දෙක අල්ලාහ සුබ්හානහු වතාලා ලෝබි වට ගන්නවනේ අල්ලාහ කරෝනි වා අහ්සිනු ඉන්න අල්ලාහ යුහිබ්බුල් මුහ්සිනින් තියබමින් ඉහ්සාන් තරි වාෂේ හැම කරුන් අල්ලාහ සුබ්හානහු වතාලා ඉහ්සාන් තරින් දෙක ලෝබි වට ගන්නවය වා අක්සිතු ඉන්න අල්ලාහ යුහිබ්බුල් මුක්සිතින් අදුළු වෙරිවාහ එහෙනි හැම කරන අල්ලාහ් සුබ්හානහු තාලා අදුළු වෙරිවා මී හොඳක ලෝභියෝඩ ගන්නවා ඉන්සාෆ් වෙරින්දේ මී අල්ලාහ් ලෝභියෝඩ ගන්නවා සිෆතා මේ බයන් කරවන්නේ මී ෆද සිෆතන් හුන්න මී හොඳක අල්ලාහ් ලෝභියෝඩ ගන්නවානේ ෆමස්තකාමු ලකුම් ෆස්තකීමු ලහුම් ඉන්නල්ලාහ යුහිබ්බුල් මුත්තකීන් එමීහුන් තියබෑ මිහුනට ටකා කායිම් වෙති විහා හිඳකු තියබෑ මිහුන් එමිනට ටකා කායිම් වෙති බේරේ ඒක මානේ කිය මිහුන් අහුදු උවානුලා තිබිහා හිඳකු තියබෑ මිහුන් වස් yahuduga mati qaim beti bere kivegen inna allaha yuhibbul muttaqin ham koron allah subhanahu wa taala taqwa verinde ke lobe od gannawa taqwa ge sifayen ei wafateru maki wafateru maki taqwa ge sifaye ehen kam allah bayan korabani allah lobe od gannawa taqwa verinde ke inna allaha yuhibbut tawwabin wa yuhibbul mutatahhirin ham koron allah lobe od gannawa tawba wa mi hundeke adi tahir wa mi hundeke tahir wa mi hundeke الله لو بيود غنوا صاف طاهر كما مي اسلام دي مربار ولا وفا كما مي هم بلاني تمبلي لي مي هنك ورنو طاهر باي اي تمبلي يك ورنو طاهر ويچي بل اسلام دي نبر بودا طاهر كما بار ولا وفا دين بسنته اسلام دي نبر بودا صاف طاهر ما امر قر وفا دين بسنه گنا گنا فم ورم بس بار بار ولا وفا باي روايته ونتي بامي ودار رسول الله صلى الله عليه وسلم قرانه تي بامي بنا بلاره දුවාලකු ෆස්ෆහරුෆෙන් වරාමීහාගයාගේ බිස්මිලෙන් හුන්නානේ ඒ බිස්මිලෙන් හුන්නානේ දැන් නූනකේ බිස්මිලෙන් හුන්නානේ දැන් නෝන ඒ ෆර්දු ෆස් නමාදුක මිසාලේ ෆර්දු ෆස් නමාද බරාබර අදා කුරාමීහා කියාගේ බිස්වාෆෙන් හුන්නානේ ඒ බිස්වාෆෙන් හුන්නානේ දැන් උගුල මගේ වරන් අමර කුරවෑ වේබා දැන් උගුල මා දැන් උගුල මං අමර කුරවෑ වේබා රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුඹලි ෆලුගා හුවඳුලව්වා අබදුස් හුවඳුලව්වා කලේ ෆාන් තුඹලි ෆලුගා නීරවස් දෝවා කෙලිකානක තුඹුලි පුළු කොම්මියකස් හඩි මුඩු දාර වෙජ්ජය හඩි මුඩු දාර කංගි අමිල්ලල්ලි බිගන්න සිෆයින් ඒ තුඹුලිගේ කුෂන් නෝ ඒ කී තමයි ෆදෙන් බෝ ඉස්තරිගාඩු ඉස්තරිගාඩකන් මියකෝ බස්මලා මාතෙන් නොකරේ බලු ඉස්තරිගාඩකා එවස් නුබල හට්ටෙන් ගුල ෆියවරන් හඩියකින් දාන එච්චෙන් ඒ අදි අං හෙනුම් බස් අබි මි අබි මි හාමි සාරක අබි මි හාගේ ඉස්තරිගාඩු ඒ නව ස්ථාප්තාරකන් ඉස්තරිගාඩුගෙන් ගුල ෆියවරන් හඩියකින් දාන තුඹුලේ වරම හඩියකින් දාච්චෙන් ඉස්තරිගාඩු ඒ බලුගේ ඉස්තරිගාඩු ෆිරි හිනුම් බස් නොබලා ෆිහම උකුණ වලාගේ මිස්තිම කශිගෙන් සාෆ්තාහරකම ඉස්ලාම් දෙමෙති අමරු කුරවෑ අමරු කුරවෑ يعني ان الله يحب التوابين ويحب المتطهرين الله سبحانه وتعالى මෙවැනි තවබාවා මිහුන්නා තාහිරවා මිහුන් දෙකේ ලෝභي ඔඩ ගන්නවා කම බයන් කුරවෑ ගුබාග අහල් වෙරින් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් ගුබාග අහල් වෙරින් දන්නවනේ අල්ලාහ් තේ බෑ මිහුන්නා වර තාරිෆ් කුරවෑ ෆියේ තියබෑ මිහුන් නකීති තාහිරවා බය කම ෆීහි රිජාලුන් යුහිබ්බුන අන් යත්තහරු වල්ලාහු යුහිබ්බුල් මුත්තහිරින් එතාග වේ බයකු සාෆු තාහිරු කමල් ලෝබිවා බයකු ලෝබි කුරා බයකු සාෆ් තාහිරු කමල් ලෝබි කුරා බයකු එතාග වේ කුබාග අල්ලාහ් වේ සාෆ් තාහිරුවා මිහුන් දකි ලෝබි හොටි ගන්නවයි රසූලුල්ලාහ් සමාදේශ කුරාන ඉස්ස එම්මෙ මිහුන් මුරිහා එම්මෙ ගෙතෙන් තියබෑ මිහුන් නම් අල්ලාහ් වහම ඒකන තාරිෆ් කරවීම සාෆ් තාහිරුකම කීවෙගෙන් හේ කුබාග අහලු වරින් කෑ රසූලුල්ලාහ් සුවාල් කරවී එබේකන දන්නවන තිමන්නමෙන් කදෝ හාජා කොෆ්ෆා ෆුරතම ඉස්තින්ජාය කුරණි ඉස්තින්ජා කොෆ්ෆා අදි ෆේනුම් වෙස් තාහිරවම් වේ ඉස්තින්ජා කොෆ්ෆා අදි ෆේනුම් වෙස් තාහිරවම් වේ තිමන්නමෙන් බල ඉස්තින්ජා කුරීමා ෆේනුම් තාහිරම වස්පුදේන ඉස්තින්ජා කොෆියා ඉස්තින්ජා කිමන සකිහිල කොලකුන් මත මිහාර පුනානම ටිෂෝ මිසාරක සාෆ් කොල්ලෝ ෆෙන්නුලිය ගස්පුදේන ඉස්තින්ජා කොෆියා එහෙන්නම වෙස් තිමන්නමෙන් ෆේනුම් වෙස් පහුම් සාෆ් තාහිරවම් වේ Rasulullah sallallahu alaihi wasallam ti තියබෑමි හුඟ තිය අමලුක සබබුන්නේ අල්ලාහ් සුබ්හානහු වතාලා තියබෑමි හුන්නගේ තාරිෆ් කරෙද්දි ම සාෆ්තාහිරු කමම් මෙවනි ඉස්ලාම් දිමර ලෝබි කොප්ප කොම් මේක තුඹුලි උන්න මිහ තුඹුලි වෙජන සාෆ්තාහිරු කොබ්බ බලහට්ටම් බොලුගේ ඉස්තර ගන්න උන්න මිහ ඉස්තර ගන්න වෙජන සාෆ්තාහිරු කොබ්බ බලහට්ටම් අනි හටි ගන්න වෙස් ජීන දයිත්ත වෙජන සාෆ්තාහිරු කොබ්බ බලහට්ටම් තිමාගේ අඟයන් නොබෑවස් දොවිය දීගෙන නුවාන තිමාගේ ජිස්මුන් නොබෑවස් දොවිය දීගෙන නුවාන අබදුස් මීර රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් wara lobi kurawecchen huwandu ei huwandu yadi khassa ko miistakun gina tannakat danya huwandu luman bahar walu gafe bahari saga hukur du wastu huga ekade ek faane ben hadis huluga huwandu was luman angawaf ge terege na benu kura emme riyati huwanda kun huwandu laashe miistam ge teran niko niko tumattaka e waran e bohur islam dinu saaf tahiruma amru kurawwa hede misalaka bay mihunge jahilu kama emihunge moya kamun emihun mi wagotta kimsa tumbudi ದಿವುಕಫಹುನ್ನ ಮೀಹಕು ತಂ ಕೊಡನ್ನು ತಾಯರುಕೊಂ ರಜ್ಜಿಯ ಏನ ಮುಳಿ ತುಂಬುಳಿ ಲಾಗನ್ ತಿಬೆ ಮುಳಿ ಉಮ್ಮತಂ ಎಕ್ಕೊಂ ಮಲಾಮಾಯ ತುಂಬುಳಿ ಲಾಹತಿಗೆ ಉಮ್ಮತಂ ಎಕ್ಕೊಂ ಮಲಾಮಾಯ ಎಮ್ಮೆ ಮುರನ್ ಬಲಾವಲಾರೆ ಎಮ್ಮೆ ಮೀಹೆಗ್ಗೆ ಸಬಬುನ್ನೆ ಎಮ್ಮೆ ಮೀಹೆಗ್ಗೆ ಸಬಬುನ್ ತುಂಬುಳಿ ದಿವುಕಫಹುರು ಎಮ್ಮೆ ಮೀಹೆಗ್ಗೆ ಸಬಬುನ್ ಏನನು ತಾಯರುಕೊಂ ಹುರಿಮ ಕಿಹಿನೆ ಹುಕುಂ ಕುರವೇನಿ ಹುರಿ ಹ್ಯಾಮ್ಮೆಂಗೆ ಮಚ್ಚಂ ಎ ಹುಕುಂ ಕಿಹಿನೆ ಏನಕ್ಕೆ ಕಿಹಾ ಬೊಡ ಜಾಹಿಲೆಂ ಏನೈಗೆ ಕಿಹಿನೆ ಕುರವೇನಿ ඒ තුඹුලිගේ කුෂෙත්තනෝනේ තුඹුලිගේ කුෂෙබ්බස්නෝ මිසාලකම් මීහක මුස්ලිම කනුබෑකම උළුනීම ඉස්ලාම් දින්ක කින කුබරි කුරවෑනේ එබ්බස් මියකන් ඉස්ලාම් දින කුබ්බරියන් නුකුර වේන මූමිනකුණු බය කන්දක් කුරීම කාය බලා බලාර කලයෙන් ගදී නොහුන වේන හෙන්න ඒ දීනුක කුරන් උනේ මිහායි කුරකේ එමිහායි කුරන්ගේ හැම එපදා මිසාලක මූණු පුරු කාලයන් කුරීම කුඩරක වේතර කුරී මිසාල මූණු පුරු කාලයන් කුරීම කුඩරක වේතර කුරී ඒක මානකේ මූණු පුරු කාය කුෂන් නුන් එමිහායි කුෂන් එයි එමිහායි කුෂන් එයි මූණු පුරු කාය කුෂන් නුන් එයි කියේ දැන් මිසාරක මුලි රහුගේ තෙරේග නුවත මුලි මුජිතමවගේ තෙරේග ඊලානු කරන බලාවලා රේ මූණු පුරුගා අලාංගුල වීහුම් පුරා කන්ත එම්මෙන් නම් එයි ඒ ඒ කිහා බොඩ ජාහිලක ගොතන් ඒ වාග දක්කනි බුද්ධිය විස්නුම විස්න තේනගේ ඒන බුද්ධියෙන් අල්ලාහ දෙවෑ පුරනම වෙස්සංගල බුද්ධියෙන් හුරනමස් ඒනකන් එපතෙන් බුණුම් හක් වගෙන්න නුයිස් ඒ කිව්වෙන් ඒන විස් විස්නාලි මෙන්න වෙසෙන් ජී ඒ බුරුගායි කුෂන් නුනේ ඒ කියේ buruga kuren no bay mihun ba da difah ko ngal gon men kam patum sa do en bay ko gutam la am qurani ko ang hinen ena ikuri ga tan ko gos ko ngule fa mi hen ena mon buruga edi ma ena mon buruga rasulullah sallallahu alaihi wasallam ashab ya kan wasti bi ham ego tare puri ga no bay ko ngule fa hun hidayen ego nima allah hidayat dekke ma hidayat li kitam men no bay ko ngule fa mi ha wes hidayat li bunima ena ga fa fa tafu wi gandan allah ga to den ena ken ichi kiya gen no ane bismiya miyakan hidayah libunima shukran nun kuran bi mujtama ganu ba kan ulun kujja ku islah hoima shukran nun kuran bi eya khilafa adi bayem mi muli mujtama ge wahakes dakkan e ekle fight bon ulun kujja mi har miskitan are mala matakan hadayen eba eba hakami dakkane shukran nun kuran bi mujtamauga egota drogo istimal kore kujja ku islahawage miskitan erima huriya me shukru kuran jena allah shukru ada kuran je ei mujtamau fasad mun ekkibage dani mujtamau fasad فساد تن إسلام بكن دي ديام مجتمع غوريها فرض وجه الله شكر أدا كران إيه خلاف عن غلون من تريجا كان تتمي هنني كان تبيك ميداني أدي إرانغلو يكسنو هي وقته නුබෑවකින් වෙස් නැන් හියගොත රංගලවකින් වෙස් නැන් හියගොත නුබෑ කොංගුළු නිවාස් මිහුන් ගැතරේගේ නගේ වාහක නුබෑවා රංගලු වීමස් කමකුණු දෙ රංගලු වීම කස් කමකුණු දෙ එහම මී අලගොණ මෙතර කන්තන් අලගොණ මෙන් මේ ප්‍රතම වෙජි ඉස්ලාහවා මේ ප්‍රතම අලගොණ මෙන් අමින නෆ්ස් ඉස්ලාහ කුරම් වෙයි Allah SWT hikurmani قل إن كنتم تحبون الله فاتبعوني يحببكم الله كليفان ودال واشه تبامهم الله دك لو بيوكم غوانما تيمن كليفان تبامهم تبا واشه يحببكم الله ايرون الله تبامهم دك لو بيوت ගන්නවා එම الله ස් ලෝ බියෝට الله ලෝ බියෝට ගන්නවා එකම කලාගේ ذات පුලා එක ශීගම් වාගොත وقوله ادوس كلاغي وحي قربني فسوف ياتي الله بقوم يحب يحبهم ويحبونه الله بيكو ගන්නවානේ emihun deke ekalange lobi odi gannawane adi emihun ekalan deke ekalange deke lobi wane ek murada ki mi maida suratu ga ayate allah ikra wa fan tiba min terem bayak එබෑම විතරම් බයකු දින්දු කොල්ලා මුර්තද්වගෙන් ගොස් විකමු ගවඤ්ඤා ෆසෞෆ යති ල්ලාහ් බිකවමින් එහෙම් බයකු අල්ලාහ් ගෙන් නවානේ මස අල්ලාහ් කොන් ගෙල්ලුමෙන් හේවානේ තියබෑ මිහුන් මුරිහාම මුර්තද්වගෙන් දියස් අල්ලාහ් වාන එවස් ගෙල්ලුමෙන් නැතේ අල්ලාහ් වාන එවස් ගෙල්ලුමෙන් නැතේ තියබෑ මිහුන් හේකම කොෆියා එහෙ කොමුගේ සවාබ සොති තියබෑ මිහුන් නැෂේ අදීනු බයකම කොෆියා ඒගේ අසාබ සොති හැම තියබෑ මිහුන් නැරේ අල්ලාහ්ගේ හදවතක වාන ෆෑදා ගෙල්ලුමෙන් නැතේ තියබෑ මිහුන් ඊමාමු මකුම්බස් අදි කාෆර් වුමකුම් බස් ඒකම අල්ලාහ් කරන තිය බෑම ගතරෙන් බයකම මුර්තද්ද වෙජ්ජියා අල්ලාහ් එහෙන් බය හුගෙන්නවානේ එමිහුන් දෙක අල්ලාහ් ලෝභය වඩ ගන්නවානේ අදි එමිහුන් අල්ලාහ් දෙක ලෝභිවා බයක අල්ලාහ් ගෙන්නවානේ තිය බෑමිහුන් මුර්තද්ද වෙන් ගොස්වියා අල්ලාහ් කම්මා බොඩ කවෙන්න උනේ එහෙන් නස්ලෙන් අලුන් ගෙනවුමේ එහෙන් ඉන්සානතකෙන් අලුන් ගෙනවුමේ අල්ලාහ් කම්මා බොඩ කවෙන්න උනේ අල්ලාහ් අලුකන්කෝ ඉඛලාස් දෙකමක අලුකන් කරා බයක අලුන් අල්ලාහ් ගෙන්නවානේ තිය බෑමිහුන් නත්තවල බෑ එම්මෙන් නිකම් මුර්තද්ද වෙබලාර අල්ලාහ් වාන ගෙල්ලු මෙන්නතේ මීහුන්නු බෑකොම් මේ උලනේ උල මොමිදන්නේ වෙස් දෙවිස් නැ වෙස් නුලා මේ අල්ලාහ කවාන ගෙල්ලෙමන්නේ අදිරංගල ඉමකා අල්ලාහ වන ෆෑදා වෙස් තේ මීහායන් හුරියගේ ෆෑදා වෙස් ගෙල්ලුම් වෙස් විස් නැ නුලා වෙස් මීහා තිමන නුබෑ හුනෝ නිවා තිමන් නැ කම ගෙල්ලුම් හුරිය කිය මී විස් නැ වෙන නුලා තිමා හේ ඔකම කොෆියා ඒගේ සවාබ අල්ලාහ ඒනෙන් හැම දෙවානි අදිනු බෑ කම කොෆියාගේ අසාබ සල්ලාහම ඒනෙ දෙවානි අල්ලාහ කරවනි إن الله يحب الذين يقاتلون في سبيله صفا كأنهم بنيان مرصوس هم كرهم الله سبحانه وتعالى كلاه موغا هنغرام قرامي هند كلو بيوت ගන්නවයි සෆු හදායි එමිහුගේ සෆුතකන් හිවනි ගුලිපාවා බිනායෙන් හෙන්නේ සෆු හදාගෙන තිබේ එමිහු සෆු හංගුරාම සෆු හදාලා තිබේ රුග ගුලිපාවා බිනායෙන් හෙන්නේ හිවනි එගොත සෆු සෆුතන් හදාගෙන අල්ලාහ මවගේ ජිහාද කුරාමි හුන්දක අල්ලාහ ලෝබියොඩ ගන්නවයි ජිහාද කුරාන් මුජාහිදුන් දෙක අල්ලාහ ලෝබියොඩ ගන්නවයි ei Allah ge lobi hasil veven emme bodatikan tatta hotenen ekkan ei jihad Allahumma wa jihad ei Allah intihad raja emi hakuta ke lobi ot ganna akamen ei jihad inna Allah ashtara minal mu'minina anfusahum wa amwalahum bi anna lahumul janna Allah inna Allah ashtara Allah ganela vafiye mu'minu mihaage kibai Allah ganela vafi enage මුදලා ඒනගේ ෆුරාන කෝචෙද් දෙවෑෆ අවුගේ ගොතුන් ස්වර්ගය අගෙග්ගේ ගොතුග ස්වර්ගය දෙවෑෆ මූමිනු මීහාගේ ෆුරානය ඒනගේ මුදා අල්ලාහ් ගනිලවෑෆිය අගෙග්ගේ ගොතුග ස්වර්ගය දෙවෑෆ පොන්චන් අග බොඩවාන අල්ලාහ් යනි එවිය ෆාරිසවදා කරවෑ යනි අල්ලාහ් සුබ්හානහු වතාලා කොම්මකස අල්ලාහ් එම්මෙලෝ ඔබට ගන්නවා එක්කන් ඒ ජිහාද් අල්ලාහ් මොගේ ජිහාද් ඒ දොර ජිහාද් කොන් ජිහාද් කරනවා hadis kalang wahi korun wahuwal ghafurul wadud kalange ginaginain faafa hussawa ginaginain lobi odi ganna maras kalange ei kalange efada alatakum deke amiha isaba mire niyadu kurkolla Thank you. Consuelo, Iber Consuelo. se සිෆා පුලකන්න ඕනේ කියලා. මිහාල මිසාලකින් එයි ගීබයින් ගීබයක් අවාන ඒ සබබකි කුරු මීහ කුරේබුනා කන්නුරු හේනේ නෑ දිගු මීහා මාබොඩ දිගුෙන් දිගු දිගේ බුනා කන්නුරු හේනේ උනිසිෆය මිසාලක මීහ කිවැග උනිසිෆය දැන් හෙද්දේ මුගා අල්ලාහ් සුබ්හානහු තාලාගේ හෙද්දේ මං එන ඒ මානවස් දේවා ඒක දේවා අල්ලාහ්ගේ ඛිල්කතන් එන මලාමයිකෝ සිෆා ෆුලකා කලේ බුනු මිසාලක හිමනේවා himene himene Allah subhanahu wa ta'ala khilqatan yana e e besebade ghiba beswe ghiba beswe eba adi Allahge khilqatan yana emalame Qur'an hekatu Allah yana kurkon heddevi kalkon heddevi kurkon heddevi misaraka yakannu ana malame kurken adi enandu Allah dua Qur'an jeni Allah heti manna ammi iskolo misaraka devi farata Allah handu Qur'an me shukura da Qur'an je Allah adi musibate je fawami ha feni fena du Qur'an je dua besebade قرآن جهدوا عائشة بين نين غيبة يعني عائشة تقفان الدهو زينب رسول الله صلى الله عليه وسلم قام بكم بلين زينب أم المساكين أي دي, دي زينب كاي كريفان قرآن قرآن بي أي زينب بنت جحشة زينب أم المساكين أم المساكين كمان تنقل كربة كم بلين أي كمان كرو كم عائشة تقفان واهك ودار إمام رسول الله حديث بكرباني كم بلين كتي ودار وي إفدا بهيك إيه بس මේ කෝරෙග්ගේ ෆෙන්ගඩා එක්කොල්ලිකම ගවසේ කෝරුගේ රහවස්තක ජරවගෙන් දානේ එහා වර්ගද කලිමයි කෙටි දාල මාෆන් ඇදේර වාහ කීහ බොඩු බහකේ මියක් පුරේ වුණු පොඩක් වදින්න ආහම කුරම් විය ආද කුරම් දමනවාද ආද කුරම් හම දමනවාද කුරම් විගේ එක පොඩක් වදින්න පුරංජහේන ශවගරි මට්ටක ශවගරි වානි පුරීම පුරුසෝර කියා එකමකුගේ එක කුඩ කුජ්ජා එකනි බෑරවෙන් කුරුම පුර ඒ කුජ්ජා තන්දොරු එඟෙඤ්ඤා මිස්කිතද්ද මුන මාදන් අවුන්ඩන් අලි තන්දොරු එඟේ කුජ්ජෙක්කම ගවඤ්ඤා හේවනු බෑවා කිවාව කුජ්ජෙක්කම ගවඤ්ඤා මිස්කිත බෑරවෙලා ඒ රුම් මිස්තමුගේ තරේ කුජ්ජා ශවගරි ගෙන් දාන්න මාද කුරා දැන් ගේගේ එකනි කුරඤ්ඤා කොම්ම සකරාත ජාන ඉනපාර එන්නු එන්නු වන්නේ చక్రాన్ని నువ్వు జహన్యాహం గలవు Nyoho, edeng eh, ekibahum, misalnya kami bahum, mi bahum, eh, eh, ekibas bahum ekinan nantakian ya. තිරීස සාකත් දිවහිඟයක් කියන්නේ තිරීස මස්සදෙන්නේ ඒ වහුන් ඇයි හතිමක් කියනං කමුක වඤ්ඤා මස්සදෙන්නේ තිරීස කියන්නේ දැන් තිරීස පොයින් ඉන්නා උඩ හතිම බඩ හතිම ඒ නෝනේ ඒ ඒක හිතරම් කරන බන්නෝ ඒ කිය එව්වසාලික එදෙන් බඩු වීම බඩ හතිම තකම කියන්නේ විසාලක බඩ හතිම නොත කුඩ හතිම කුඩ හතිම ගෙන්නා හබුණා බඩ හතිම ගෙන්නා ඒ යන් හිතරම් කරන බන්නෝ ඒ මස්සලාගේ ඉල්මරින්ගේ මෙතුක ඛිලාෆේ බහරි කොම්මයක සේනගේ බුද්ධි ෆිලාගොස් ෆියකා එන එකන්නේ එන ගද ෆිල් වැලියස් ඒ ෆිල් වැලියක සේන එකන්නේ දෙම් බයෙන් ඉල්මරින් ඉදාලා ෆමනි එන ගස්තුගේ ෆිල් වැලි එන නමාදු කදෝස් කුරන්ජේ ඒ දෙ මෙතුක මිසාලකින් එන ඒ ෆායිච් වෙකන් දිය නමාදු කදෝ කුරන්ජේ නේ අදි බුද්ධි ෆිලාදියාමේ රෝද රෝදස් කදෝ කුරන්ජේ නේ egotun enai buddhi fida diya vagutta huwa terege enan unigen diya kantatta vajibekkamu gojje ati kato koranji ene ei raji gota kya dina faaferi eswana faaferi wane na amilla buddhi filu wali adi gastuga ena namadu elikamu ge terege singa daane enan ebenge mi unti namadu wannani mi namadu vagutu bade bade hutte namastwata kiti beenun kuri men hogen buddhi filu wali ena murtaddu gen daane ei sababa kiyana gastuga namadu eliye namadu eliye waha kiyana namadu vagutu දාම්වාරං ඒන බුද්ධි නැසෙන නමාදනු කරේ ජමගස්තු ගන මාදවලම ගහුකුම ගදාන ඒන එම් බා ඒ ගත් ඒනා මිල්ලන් ඒ බුද්ධි පිළුවෑලි එම් බිම එන ෆාෆෙරිවාන එන ෆාෆෙරිවාන ඒකන්තකේ මාෆෙන්නු කරවෙන ෆහමකන්ත කුරංජියන ඒනා ෆහමකන්ත කුරංජියන ඒ රාජින් කොතයි ෆහමකන්ත කුරංජියන එන ගස්තුක බුද්ධි පිළුවෑලා ෆිය දෙමෙදුගහින් ගාස්කන්ත එහෙනු බුද්ධි ෆිලා ගොස් ෆියා මිසාලකම් මෙන් දුර්නමාදෝ wagutu ena oti buddhi filagos fa asr namadu wan ulani ko asr namadu gaffahu gaina he arafiya kana men namadu kura kannu jiyena ena men namadu kura kannu jiyena en namas gada kam buddhi filu alimi ha ena kuran jiyena la kurwan jiyena gada kam kurwan be jiyena දැන් නමාද වෙන ගබෝ යව්‍යසති කොම්මෙච්චක වෙසේනද කුරංජේන කුරු වංජි හේනේ නමාද වෙන ඩබ්බා එනා ෆාෆිර් වෙජන අමිල්ල බුද්ධි ෆිලවැලීමා අමිල්ල බුද්ධි ෆිලවැලීමා මිසාල කන්න නමාද ගොතංගේ බහුරිතා මිසාක බයි අන් හෙනුන්න ගදෝ පුර වේන නමාදු අන් හෙනුන නමාදු ගදෝ එමි පුනාච්චකි එමි හුන බයි ෆර ශක්කුවගෙන් නමාදු ශක්කුවගෙන් එයි ඒ අන් හෙනුන්ගේ මි හාලිතා කිවරන් හේ කාලා හාලිතා බොඩති බොඩති ඉල්මර්නස් ගින ෆහරන් ඔලොන් අරා ජවාබ් දෙන් ඔලොන් අරා ෆොන්න මස්සලසා em kamun em nashak ko gambay farna ma denge badu kolle be haydu kamun hi kom misalaka fahum misalatun haydunun kan em bejena ma de mihun gado koranji kennan jena bura e halet tahuga miharu divehin gado namad e gotak gado ennete gastu gahama e tibeni hama namadunu kon hama re gandu mande tibe fare gandu hama e facchakan amuna elani namadu tan e gandu kahu gabulu kurabban e gotak kurima gastu gaye namadu elun gayi e mikan namadu elun ehne gado ennu kurave namadu hama mendurna madena hama gastu ganu endurna madu filadiya kambesen gijjewa gotena ban re gandu eti man huriyana madu kollane faala hama henniyek gana gen tibe mi hunge batibi lolum feni faal gonu nas lolum feni hama re gandu huriyana madu kurami hun bawle re gandu දැන් මිහාර ගොතනේ දඟල කුරින් හැම යගින වෙස්ති පියගෙන් රේගණ එනහම වෙනගේ ආදෙන් හැම රේගණ හුරියනවා දෙකොල්ලා නිදාම් වී මත තංගුණ අවස්ථස් කොල්ලා මහුරියනවා දෙකොක්කොල්ලා හැදෙන් නිදාන් මෙන් දුරුම් ෆෙරින් ගොෂායම් bendrum feringisha mahur yanawad e fahra kollah ehri den ki kina kabul quran mi allah subhanahu wa ta'ala inna salata kanat al mu'minina kitaban mawquta wahi kurava hoti mu'minu macca bagutu kana edigam wacce kena mada ki e bagutu num bagutekka mide uzura hore handan tun mata ni dum mide uzuru fiya wa hen uzurenne namadu bagutum las kolle umakabes Thank you. ආ හුකුන් අන්නාන තිබුණ අයික්කණු අයික්කඩ වෙන්න අන්නාන අයික්කඩ වෙන්න අන්නාන සිම්මා වාංජේ ඒ තියෙනම් අදා කොද්දෙන්ජේ එනගේ බෙලින වෙරින්න ඒ මුරජස්සේ බෙලින වෙරින්න බෙලින වෙරින්නේ මොන අසබායනගේ අසබායන ජස්සේනි ඒ ඒ පුරා එසිම්මා එනග එමිහුන්ගේ බොළු ගෑල වෙන එමිහුන්ගේ අදා කරන්ජේ අතෙන් නුකඩ එන දැන් ඒ හාලුකේ හාලතුක ඒ හද්දෙක් ගායමෙන් නාන්න නුවන් කුර වෙන බුද්ධි නැති ආකාරය. ඈ හිමන කොහොමද සංගය? හිමනනි කොහොමද සංගය? සුවල කී ඊතා. ලහුල් හදීස් ke terega හිමනනි කොන් එච්චෙන්ගේ. බේකාර කොම් මෙච්ච. බේකාර කොම් මෙච්චෙන් හිමනේ. බේකාර වාහකතකා බේකාර අමලතකා හුරි හැච්චන්නානේ කියලා. දැන් ඒකේ ශරහා ඉල්මරින් කුරව්වාස හුරි ඒ මියුසික් කම මියුසික් අලවයා. ei music ka music alawaya ibn abbas ei tafsir ilmeriya ei vidala fani ei lawaya music ei ومن الناس من يشتري لهو الحديث ඒක මුරාද කිය මියුසික් එක. දැන් කොම් කොම් එක මියුසික් එක කන්ජන් නෝ එක ශාමිල වානියේ ඒ බාබුග හුරිහා බාවතේ. බේකාර හුරිහා කම. ජුවා කුළුමා මි හුරිහා චසිමනේ. ඒ සම ලහවල් හදීස්